ඊළඟට සරච්චන්ද්‍ර කුරුප්පු මහත්මයා අවසරයි අපේ හාමුදුරනේ ඊළඟට මේ වෛද්‍යතුමියට බොහොම පින් දෙනවා එතුමිය ඊටාම අවංකව මේ ප්‍රශ්නේ ඉදිරිපත් කිරීම ගැන අපේ හාමුදුරනේ මට පොඩි කැමැත්තක් තියෙනවා මේ එතුමියගේ චේතනාව ඊටාම යහපත් කියලා එතුමිය කිව්වා නමුත් ක්‍රියාව ගැන පසුව හිතෙන බවක් කිව්වේ එතකොට අපේ හැමෝටම අර අනුසය පරිඋත්තාන සහ විතික්‍රමන කියන එක ඇසුරෙන් මේ අපේ හැමෝටම විග්‍රහ කරලා දුන්නොත් බොහොම පිං අපේ දැන් අපේ මනසේ ක්ලේශයන් මූලික වශයෙන් නිදිගෙන ඒ කියන්නේ තියද නැද්ද කියලා හොයන්න බැරි මට්ටමින් තියෙන අවස්ථාව තමයි අනුශය අවස්ථාව කියලා කියන්නේ. පරිඋත්ථාන කියලා කියන්නේ කරුණක් පැමිණෙනකොට ඒක අවදි වෙන අවස්ථාව. ව්‍යතික්‍රමන කියලා කියන්නේ ක්‍රියාවට නැංවෙන අවස්ථාව. දැන් අපේ සිත සතන් තුළ ද්වේෂ මූලය තියෙනවා. ද්වේෂය කියලා කියන්නේ අරමුණෙහි ගැටෙන ස්වභාවය. අරමුණ පිළිගන්න සූදානම් නැහැ. අරමුණට අකමැති වෙන ස්වභාවය. එතකොට දැන් අපි කැමති වෙන්නේ අපි අපි ප්‍රියශීලී දේවල් දකින්නට තමයි. ඒ කියන්නේ මිනිස්සු දුක් විඳිනවා දකින්නට අපි කැමති නැහැ. මිනිස්සු අපහසුවටපත් වෙලා ඉන්නවා දකින්නට අපි කැමති නැහැ. ඒක තමයි අපේ එතකොට ඒ එතන කැමති නැති බව හොඳ දෙයක් වගේ අපට පෙනුනට එතන තියෙන්නේ තර දේශමූලයම තමයි. දැන් අනිත් කෙනා දුක් විඳිනවා දකින්නට කැමති වෙනවා ව්‍යාපාදය මතු වුණා. ඒ කියන්නේ Tamanට ප්‍රතිවිරුද්ධ අරමුණ පීඩාවටපත් වෙනවා දැකීමෙන් සතුටු වෙනවා. ඒක තමයි ව්‍යාපාදයේ ස්වභාවය. ඒතකොට ව්‍යාපාදය කියලා කියන්නේ තර ගැටෙන ගතිය. ඒතකොට ගැටෙනකොට Tamanට ප්‍රතිවිරුද්ධ අරමුණ පීඩාවට ලක් වෙනවා දකින්නට කැමතියි. එහෙම ප්‍රබල ගස්ඨනයක් ඒ කියන්නේ ව්‍යාපාදයේ මට්ටමින් අපේ ගැටුම මතු වෙන්නේ නැති අවස්ථාවල අපි අර සෞම්‍ය වශයෙන් ඒ පටිඝය මතුවෙනවා. ඒ කියන්නේ මම රුචි කරන දේවල් විතරයි මම දකින්න කැමති. එහෙම මම මම අපේක්ෂා නොකරන දේවල්, මගේ සම්මුති වලට, මගේ රාමුවට, මගේ ආකෘතියට පිටින් යන දේවල් වලට මම කැමති නැහැ. එතකොට දැන් එතන තියෙන්නේ සද්භාවයන් උපාදාන කරගත්තාම අපි දේවල් වලට අකමැති වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු සියලු දෙනාම සුදු ඇඳගෙන පන්සල් එන්න ඕන කියන සම්මුතියක් අපි ඇති කරගන්නවා. ඊට පස්සේ දැන් පාට ඇඳුම් ඇඳගෙන එනකොට අපේ මනසේ ප්‍රතිග්‍රහය මතුවෙනවා. දැන් පාට ඇඳුම් ඇඳගෙන හරි මේ මිනිස්සු පන්සල් ඇවිත් තියෙනවනේ බණ අහනවනේ මල් පූජා කරනවනේ පින්කම් කරගන්න ඒක අපට පේන්නේ අපට පේන්නේම අර මගේ සම්මුතියට පිටස්තරින් අරයා ගිහින් තියෙනවා එතකොට ඒ පාට ඇඳුම් ඇඳගෙන ආපු එකත් එක්ක මගේ මනස ගැටෙනවා ඒ මොකද දැන් අපි අර සද්භාවය තුල සම්මුතියක් ඇති කරගන්නවා අන්න වගේ තමයි අපි හිතනවා අපේ සද්භාවයත් එක්කලා අපි හිතනවා මිනිස්සු දුක් විඳින්න නැතුව ඉන්නවා නම් හොඳයි මිනිස්සු අසනීප නොවි ඉන්නවා නම් හොඳයි. දැන් මේ සත්භාවය තුල අපි රාමුවක් හදාගත්තාම මිනිස්සු අසනීපයෙන් ඉන්නවා දකින්නකොට පීඩාවෙන් ඉන්නවා දකින්නකොට අපේ මනසේ හොඳ චේතනා නෙමෙයි මතු වෙන්නේ අර පටිඝ මූලයම පරිඋත්ථාණයටපත් වෙනවා. ඒ පටිඝෙම මතු වෙලා එනවා. ඒවා හරියම සූක්ෂමයි. එතකොට ඊට පස්සේ පටිඝ පරිඋත් ทาน කියලා කියන්නේ මනසේ අවදිවීම ඊට පස්සේ ව්‍යතික්‍රමන තත්ත්වයටපත් වීම තමයි ඒ දුක් විඳින පුද්ගලයා ඝාතනය කරන්නට ඕන කියලා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපිට මේ සමස්ත ක්‍රියාවලිය ගත්තාම ඊටාම සම්භාවයක් වගේ පෙනුනට එතන තනිකරම අර පටිඝය නැමැති අනුශය අර අස අර පුද්ගලයාගේ පීඩාව හමුවේදී ඒක පරිඋත්ථානයටපත් වෙලා ඊට පස්සේ ඒ පුද්ගලයා දුකින් මුදවනවා කියන ක්‍රියාවලියක් එක්කලා ඒක වැතික්‍රමණයට පැමිණෙනවා එතකොට තනිකරම ක්ලේශයයි ක්‍රියාත්මක වෙලා තියෙන හැබැයි අපේ අර සද්භාව සම්මුතිය නිසා අපිට පේන්නේ නැහැ මේක අකුසලයක් කියලා. ඒතකොට ඒව තමයි වංචක ධර්ම හැටියට හඳුන්වන්නේ. අපේ මනසේම මතුවෙනවා ඒ දුර්වල මනෝභාවය. හැබැයි අපි ඒක කුසලයක් හැටියටයි හඳුනාගන්නේ. එතනයි තියෙන ගැටලුව. අවසර අපේ හඳුනේ ඒ පිළිබඳව ඥාන සම්පයුක්තව ගැඹුරෙන් හිතන එක තමයි අපේ හඳුරෝ පැහැදිලි කරන්නේ අර වංචක ධර්මයෙන් ගැලවීම කියලා නේද දැන් එතකොට මේ ડોક્ટર අරුන්දති දැන් ධර්මයේ ඉගෙන ගන්නකොට එතුමියට මේ පිළිබඳව නුවණින් හිතන්න පුළුවන්. හැබැයි දැන් ගැටලුව තියෙන්නේ නුවණින් හිතනකොට අපි අපි තාම නුවණ මොහු කරා ගිහිල්ලා කෙලස් නැසන තත්ත්වයට ඇවිත් නැහැනේ. ඒ නැති නිසා දැන් මේ කරපු වරද එහෙම නැත්නම් තමන්ගේ වෘත්තීයමය වශයෙන් තමන්ට කරන්න වෙච්ච දේ එතන වරදක් වුණා හෝ වරදක් වුණාද කියලා හිතනකොට අපිට මනසට පොඩි කම්පනයක් එනවා. ඊට පස්සේ දැන් නැවතත් ආපහු ද්වේෂයම තමයි මතුවෙන්නේ. පටිඝයම තමයි මතුවෙන්නේ. يعني මම අතින් යමක් සිදු වුණා ඒ සිදු වෙච්ච දෙයට මම කැමති නැහැ. ඒතකොට පශ්චාත්තාපය කියන්නේ තාපහු පටිඝ සංපයුක්ත සිතක්. එතකොට ඒක තුල නැවත නැවත අර කර්මය ප්‍රබල වෙන්නට අවස්ථාවක් සැලසෙනවා. ඒ නිසා අපි ඥාන සංප්‍රයුක්ත බුද්ධිමත්ව කරන්න ඇත්තේ ඒ ඒ මනසේ දුර්වලකම වැඩෙන්න ඉඩ නොදිය යුතුයි. ඒකට අපි අවස්ථාවක් නොදිය යුතුයි. ඇත්තටම දැන් අර අර රෝගියා දුක් විඳිනකොටත් ඒකට මගේ මනස ප්‍රිය නැති වෙනකොට ඒකටත් මගේ මනසට වහල් නොවිය යුතුයි. බහල් නොවි ඒ තනත්තාට ප්‍රතිකාර කරලා සුව කරගන්න පුළුවන් නම් උත්සාහ කරන්න ඕන එතනින් එහාට කරන්න දෙයක් නැහැ නමුත් දැන් දැන් වෛද්‍ය වෘත්තිමය වශයෙන් යම් කිසි සදාචාර සම්පන්න පිළිවෙතක් කියලා තියෙනකොට වෛද්‍යවරයාට ඒකට අනුගත වෙන්න සිද්ධ වෙනවා. ඒකනේ එතන ඇතිවෙච්ච ගැටලුව. නමුත් දැන් එතන අනුගත වෙන්න උනාට දැන් අපි එතනින් නිදහස්. නිදහස් නිසා දැන් අපේ මනසට අපි අනුගත වෙන්න ඕන නැහැ. දැන් අපේ මනසේ පශ්චාත්තාවයක් ඇති වෙනවා නම් ආපසුත වෙන එක තමයි හොඳ කියලා මම ඒකට බොළඳ විදිහට එකඟ වෙන්න ඕනේ ඒ මගේ මනසේ මතුවෙන දුර්වලකම්. මට දැන් වෘත්තීයමය වශයෙන් මේ අවස්ථාව අතික්‍රමණය කරන්න බැරි වුණාට දැන් මගේ මනසේ වැරදි දෙයක් මතුවෙනවා නම් ඒක තේරුම් අරගෙන ඒක අතික්‍රමණය කරගන්න මනස පුහුණු කරන්න ඕනේ. ඒක අතික්‍රමණය කරන්න මනස පුහුණු කිරීම තමයි අපි පහුගිය දිනවල කතා කළේ මහේශාක්‍ය බව හැටියට, චිත්ත භාවනාව, පඤ්ඤා භාවනාව හැටියට අදාපි මේ කතා කළේ ඒ తত্ত্বය වර්ධනය කරගන්නා තෙක් අපිට උපක්‍රමයක් හැටියට ප්‍රතිවිරුද්ධ කුසල් කරන්නට පුළුවන්. ඒකෙන් බොහෝ දුරට අර කර්මය අවම කරගන්නට පුළුවන්. අවසරය අපේ හැමදෙම එතකොට අපේ වෛද්‍යතුමියට එතුමිය නිසා සුවපත් වෙච්ච බොහෝ දෙනෙක් ගැන කල්පනා කරාම අනිවාර්යයෙන්ම වලකින්න පුළුවන් වලකින්න පුළුවන් ඒව ගැන නැවත නැවත හිතන්න පුළුවන් තමන් කොච්චර රෝගීන් සුවපත් කරලා තියෙනවද තමන් කී දෙනෙක්ට ඒ විදිහට ප්‍රතිකාර කරලා නිරෝගී කරලා තියෙන ඒ පැත්ත ගැන හිතන්න පුළුවන් ඊළඟට දැන් අපි අතින් වෙච්ච යම්කිසි අකුසලයක් හෝ වරදක් ගැන වුණත් අපිට ප්‍රත්‍යවේක්ෂා කිරීම වරදක් නෙමෙයි එතන සිද්ධ වුනේ කුමක්ද කියලා විශ්ලේෂණය කරගැනීමේ සති සම්පජාඤ්ඤය එතකොට මේ සති සම්පජඤ්ඤයේ ගිලිහි ගිලිහෙන අවස්ථාවල තමයි අපිට නොදැනුවත් අර පශ්චාත්තාපය ඇති වෙන්නේ. ඉතින් ඒක මේ ප්‍රතඥන මනසේ තියෙන එක්තරා ස්වභාවයක්. මම පසුතැවෙන්නේ නෑ නෑ කියලා කොච්චර හිතුවා වුණත් අපිට නොදැනුවත්වම මනසේ පොඩි කම්පනයක් ඇති වෙන්නට පුළුවන්. අර කුසල් කරනකොට මම මේ පිළිබඳව තෘෂ්ණාව ඇති කරගන්නේ නෑ නෑ කියලා අපි කොච්චර හිතුවා වුණත් අර ඒයින් ලැබෙන ප්‍රතිඵලය ගැන හිතනකොට අපිට සියුම් තෘෂ්ණාවක් මතුවෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ අපේ මනස අර දෙපසට දෝලණය වෙන ගතිය තවම අපි සමනය කරගෙන නැහැ. ඒකෙන් නැගී සිටින්නට අපි සමත් වෙලා නැති නිසා තමයි අපිට මේ අර්බුදය තියෙන්නේ. ඉතින් අපි න්‍යායාත්මකව කතා කරනවා ඒක සුදුසු නැහැ කියන නැගිටින්න ඕන කියලා. නමුත් ඉතින් නැගිටින එක පහසු නෑ. පහසු නෑ කියලා උකටලි වෙලා හරියන්නේ නැහැ. ටික ටික හරි පුහුණු කරන්න ඕනේ. ඉතින් පුහුණු කරගෙන යන තාක්කල් ඒ කර්මයක් වැඩෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ ඒ අපේ හාමුදුරනේ පැහැදිලි අපේ හාමුදුරුවෝ නිදුක් වේවා නිරෝගී වේවා. ඒ වගේම වෛද්‍යතුමියටත් බොහෝ කුසල් අත්වේවා අපිට ඥාන සම්ප්‍රයුක්තව මේක තේරුම් ගන්න එතුමියගේ අත්දැකීම ඉදිරිපත් කිරීම කියන්නේ. හොඳයි. ඊට සම්මයි.